දේශනා කරන්න දුන මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් අහලා තමන්ගේ හිත් සනසගන්න හිත් හදාගන්න බුදු සසුන කියලා කියන්නේ පිංගුතුනි හිත හැදීමේ නවර්ධන වැඩපිළිවෙලයි අපි මොන දේ හැදුවත් මොන විදිහට හැදුවත් අපේ හිත හදාගත්තේ නැත්නම් ඒ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ එනිසා අපි හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණී කිරීමේ ලාභය අපගේ හිත හදාගන්න හිතේ සැනසීම ළඟා කරගන්න ආධ්‍යාත්මික දියුණුව වගා කරගන්න බුදු පසේ බුදු මහරහත් මහෝත්තමයාණන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ උතුම් වූ නිවම් පිණසම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් නිර්වාණය කුළු ගන්නමින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශ බලද්දි බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙස හොඳින් අහුම්කන් දෙද්දි අපට තේරෙනවා මේ මහා බාදුර කල්පයේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේලා හතර නමක්ගේ පමණක් නෙවෙයි ඉන් එහා මේ දක්වාම පහළ වුණ විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කියන මේ ශාක්‍ය මුනීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු ඒ බුදුරජාණන් වහන්සේලා හත් නමකගේ ශ්‍රාවකෝ අද දක්වාම වහන්සේ ලෝකයේහි ජීවත් වෙන බව. ඔයත් අහලා ඇති සමහර විහාරස්ථානවල සත්බුදු පූජාව පවත්වනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේලා හත් නමකට අපි විශේෂ ලෙස පූජා පවත්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේලා හත් නමගෙම ශ්‍රාවකෝ පංච සුද්ධාවාසාදී බඹලව තුල වාසය කරන බව ධර්මයේ සඳහන් නිසාමයි. ඉතින් මේට යට බුද්ධ ශාසනය තමයි කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ කාශ්‍යප බුද්ධ ශාසනයෙහි ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේගේ අග්‍රපස්ථායක තානාන්තරය ලබාගෙන කටයුතු සිදු කරන්නේ දුනේ ඝටීකාර කෙන බ්‍රාහ්මණතුමා. ඉතින් මේ ඝටීකාර කෙන බ්‍රාහ්මණතුමා මොනතරම් ඒ ශාන්තනායක බුදුරජාණන් වහන්සේ සමග ලෙන්ගතුව වාසය කරාද කියලා කිව්වොත් බුදුරජාණන් වහන්සේගේ ගඳ කිලිය තෙමෙන වෙලාවක භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන යන්න මහණෙනි ජටිකාර බමුණු සභාවේ නිවසේ තියෙන තෘණ මේ ස්ථානයට ගෙනල්ලා ගන්ධ කුටියේ සෙවිලි කරන්න කියලා. ඒ වෙලාවේ මේ ගටිකාර බ්‍රහ්මණතුමා උපසම්පදා ශීලයේ ආරක්ෂා කරමින් තමයි ගිහි ජීවිතය තුළ වාසය කරන්නේ දුනේ. කවදාකවත් තමන් මැටි වලන් හැදුවට පතිවි කණේයවා කනාපේයවා කියන මේ ස්වභාවයට නැත්තම් පොළොව කොටන්නේ දුන්නේ නැහැ. ගන් යූරක බෙදිච්ච පස් ටිකක් අරගෙන තමයි මැටි හැදුවේ. ඒ වගේම භාණ්ඩ විකුණද්දිත් මිල මුදල් පරිහරණයක් නොකරපු බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් අම්මා තාත්තා තමාගේ පුතාගේ නිවසේ වහලේ අවස්සනවා දැනිලා සත්තු වෙන්නේ නැති මීයෝ වෙන්නේ නැති කියලා සාධන ගන්න යුතුය. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන්න දුන අපි මේ තථාගතයන් වහන්සේගේ ගඳ කිලියේ සෙවිලි කිරීම සඳහා මේ තෙමෙනකින් වැළැක්වීම සඳහා තෘණ වර්ග ගෙනියන්න තමයි මේ වහලේ පාදන්නේ. ඒ වෙලාවට තමාගේ අන්ධ අම්මයි තාත්තයි සුදුමාකාර සතුටකටපත් වෙනවා.